අනේ ඒ ස්වභාවය. ඒ ඒ දකින්න විදි. ආ එයාට ලැබිලාද ඒක? නෑ එයාට ලැබිලා නෙමෙයි. එයාට හම්බෙච්ච එක නෑ එයාට හම්බෙච්ච එක නෙමෙයි. එකයි මේක පින්වතු නෙමෙයි. බුදුරුගේ ධර්මය බුදුරුගේ. ආ වෙන කතා නෑ. ඒකට වෙන වචන නෑ. ඒකට මේ ලෝකයේ අනිත් අයට කියන්නේ ඇයි බුදුරුන්ගේ දේ අපට වැටෙන්න ඕන නැත්තේ? ඒක බුදුරුන්ගේනේ අපට මොකටද? ඒ අපි අපි බුදුරුන්ගේ මොන තැනකටද සමාන වෙන්නේ? පාපි මේ පාදවිල්ලකට බුදුරුන්ගේ සමාන වෙනවද? බුදුරුගේ කාරණාවකට නෑනේ ඉතින් අපටයි තේරෙන්න ඕනේ. ඉතින් හරි අසාධාරණයි. අනන්තයි අප්‍රමාණයි බුදුරයන් වහන්සේ ගුණ අපටව තේරෙන්න ඕනේ. බුදුරණවහන්සේගේ පාදූවී ලකුණ සමාන කරන්න බෑ. අපට තේරෙන්න ඕනේ. ඒ කියවන් දෙක හරියම පරස්පරයි. ඇයි අපට නැමෙන්න බැරි? ඇයි අපට සද්ධා අනුසාරී වෙන්න බැරි? ඇයි අපට තේරෙන්න ඕනත්තේ? ඇයි අපට වැටහෙන්න ඕනත්තේ? ඇයි අපට සරණ යන්න බැරි? ඕනෝක හිතන්නේ මේ බුදුරුන්ගේ ධර්මය. මේක බුදුරුන්ට අයිති. මේක අපට අයිති නෑ. මේක අපට ගන්න බෑ. මේක අපට තේරෙන්නේ නෑ. මේක අපට වැටහෙන්නේ නැහැ. අසාමාන්‍ය නම් කරලා කියලා නිම කරන්න බැරි ඒ කියන්නේ ඒකන වචන නැහැ. ඉතින් ඉතින් ඒක කොහොමනම් අපි ඇයි හිතන්නේ මේක අපට තේරෙන්න ඕන කියලා? සද්ධා අනුසාරී වෙන්න බැරුව. සද්ධා මාත්‍රය වෙන්න ඒකයි වෙන්න ඕන නැත්තේ. මේ අසාමාන්‍යයිනේ ධර්මය. අසාමාන්‍යයිනේ බුදු කෙනෙක්. ශාවකෝ හමස්මි භගවා ජානාමි අහං නජානාමි භගවා ඥානං අහං ඥානං සත්තා භගවා ශාස්ත්‍රුන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ අහං සාවකෝ හමස්මි ඔච්චරයි ඒ ඒ ඒක පින්වතුනි මේ ප්‍රායෝගිකයි එහෙම නැතුව මේ අපේ සංකල්පයක් නෙමෙයි ඒක ප්‍රායෝගික වෙන්නට ඕනේ අහං ඥානමි භගවා ඥානමි ඒක ප්‍රායෝගිකයි. ශාවකෝ හමස්මි මම ශ්‍රාවකයා. සත්තා භගවා භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රූන්. ඔන්නෝකේ එදිට ඕන පින්වතුනි ප්‍රායෝගිකව. ඒක අපි හොඳට දැනගන්න. ඒක දැනගන්න ඕනේ අපි මේ මේ මේ පෙන්නන දහම්පරයයක අනුගත වෙනකොට. ඒක නිසා අපි කොච්චර බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි කිය කියා සංකල්ප කොච්චර දැම්මත් කෝ ප්‍රායෝගික ප්‍රතිපදාවෙන් කියපු දහමත් එක්ක අසාමාන්‍ය කෙනෙක් කියලා ඇයි අපි තේරුම් ගන්න අපට වැටහෙන්න අපට ගැළපෙන්න ඉතින් ඉතින් ඉච්චර අසාමාන්‍ය උත්තරයක් පැහැදිලි කරන්න යන දෙයක් අපට ගැළපෙන්නේ අපට තේරෙන්නේ කොහොමද හිතන්න. සද්ධා මාත්‍රයි සද්ධා අනුසාරී වෙන්නට ඕන. ලෝකයාගත් බුදුරන් වහන්සේ පෙන්වන පරියායක් තියනවද? ඒක ලෝකයා ගත්තදී වැරදි කියලා තමයි ඒ වැරදි කරුණු පෙන්වන්න වෙන්නේ. එහෙම නැතුව අලුත් ලුණු ඇඹුල් ටිකක් අතාගත වචනයට අදාළ වෙන්නෙම නැහැ. අදාළ වෙන්නෙම නැහැ. මේ ටික ඇති. අතාගතයන් වහන්සේ මහා කරුණිකයි. මේ ලෝකේ වෙන කවුරු කරුණාව නැහැ බුදුරන් වහන්සේගේ තරම්. අතාගතයන් වහන්සේ මහා ප්‍රඥාවන්තයි. මේ ලෝකේ වෙන කවුරුත් නැහැ බුදුරන් වහන්සේගේ ප්‍රඥාව තරම්. එතකොට මේ මහා කාරුණිකත්වයයි මහා ප්‍රඥාවයි දෙකම කැටි වෙච්ච බුදුරජාණන් වහන්සේ කෙනෙක් දෘෂ්ටියකට නොයා තථාගතයන් වහන්සේ ධර්මයේ දුන්න නේද? ධර්මයේ දුන්නා. ආය අලුත් දෙයක් ඕනේ නෑ. ඒක එච්චරයි. ඒකට දාගත්ත අලුත් දේ තමයි තව කෙනෙක් අයින් කරන්නේ. ඔන්න ඔය ටික ඇති කරගන්න. ඔතනදී පින්වතුනි අපට යම් සද්ධා මාත්‍රයක් හරියට කරගන්න පුළුවන්. නැත්තම් බෑ. ඒතර බුදුරන් වහන්සේ බුදුරන් වහන්සේ කියපු ටිකයි බුදුරන් වහන්සේ කියපු ටිකට තව අර්ථකතනයි. අතීතේ ඉඳලා හෝ දැන් හෝ ඇයි දාන්නේ? ඇයි බුදුරණවහන්සේ මහා කාරුණික නැද්ද? ඇයි බුදුරණවහන්සේ මහා ප්‍රඥා නැද්ද? ඔය ඕව හිතන්න. එතෙන්ද විතරක් සීමා වෙන්න. අපි අපට තේරුම් ගන්න යන්න එපා. අපට ගැළපෙන්න යන්න එපා. එහෙම යමු වුණාම පින්වතුනි, ඒ ජීවිතයේ තියෙන්නේ අහං නජානාමි භගවා ජානාමි මොකද්ද? උලාර පාමොච්චක්. උලාර පාමෝජ්‍ය ගම්බීර ධර්මය ඇහෙනකොට එච්චරයි. වෙන මොකක්වත් නෙමෙයි. ඒකත් එක්ක යමුීමක් විතරයි. ප්‍රතිපදාත්මකවම සද්ධාව බැහැගෙන සද්ධාවට බැහැගෙන ප්‍රතිපදාත්මකවම සද්ධානුසාරී වෙලා ප්‍රතිපදාත්මකවම සක්කාණ්ඩෝ ධර්මයක් වෙලා ප්‍රතිපදාත්මකවම සරණට යොමු වෙලා එව්වා සංකල්පකින් වචනකින් වත් කියවිල්ලක් හිතවිල්ලක් නෙමෙයි පින්වතුනි. ප්‍රතිපදාත්මකව වෙන එක. ඔක ඔක ඔක හොඳට දැනගන්න. ඔක හොඳට හිතන්න. ඔක හොඳට දැනගත්තේ නැත්නම් ඔක හොඳට හිතුවේ නැත්නම් අපි බුදුරන් වහන්සේව අතික්‍රමණය කරනවා. අපි බුදුරන් අපි අපි හිතන්නේ බුදුරන් වහන්සේ කියලා දුන්නේ අපට හොඳට තේරුම් ගන්න පුළුවන් දෙයක් කියලා. අපි සමාද කරගන්නවා. ඒක හොඳට හිතන්න.